අනේක ප්‍රකාර පටිච්ච සමුප්පාද දේශනා එකින් එකට ප්‍රත්‍යවීම් වශයෙන් චක්‍රයක් වන මේ පටිච්ච සමුප්පාදය කොතනකින් වුවද පටන්ගෙන දේශනය කළ හැකිය මෙතකින් මේ ග්‍රන්ථයෙහි අප විසින් විස්තර කරන ලදුවේ අවිද්‍යා මූලක පටිච්ච සමුප්පාදයකි බුදුන් වහන්සේ විසින් නොඑක ආකාරයෙන් නොඑක් තන්වලින් පටන්ගෙන දේශනය කර ඇති පටිච්ච සමුප්පාද දේශනා බොහෝ ගණනක් පිටකත්‍රෙහි ඇත්තේය. මේ ග්‍රන්ථය කියවන්නවුන්ට පටිච්ච සමුප්පාද ඥානය වැඩිදුරටත් දියුණු කරගත හැකි වනු සඳහා මෙතනින් පටන් විශේෂ පටිච්ච සමුප්පාද දේශනා කීපයක් දක්වනු ලැබේ. දස බල සූත්‍රය මෙය නිදාන වග්ග සංයුක්තයේහි දසබල වර්ගයේ දෙවන සූත්‍රයයි. දසබල සූත්‍රයේ භාවය මා විසින් මෙසේ අසන ලදී එක් සමයක්හි භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාම විහාරයේහි වැඩවසනසේක එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනියයි කියා භික්ෂූන් ඇමතූසේක ඒ භික්ෂූහු ස්වාමීනි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක මහණෙනි තථාගතයන් වහන්සේ දස බලයෙන් යුක්ත වූ ආහු චතුර්විශාරද ඥානයෙන් යුක්ත වූ ආහු තමන් වහන්සේ උත්තම ස්ථානයේහි ඉන්නා බව ප්‍රතිඥා කරන්නාහ. පිරිසෙහි සිංහනාද කරන්නාහ. බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහ. මේ රූපයය රූපය උපදින්නේ මෙසේය. රූපය නිරුද්ධ වන්නේ මෙසේය. මේ වේදනාවය වේදනාව උපදින්නේ මෙසේය. වේදනාව නිරුද්ධ වන්නේ මෙසේය. මේ සංඥාවය සංඥාව උපදින්නේ මෙසේය සංඥාව නිරුද්ධ වන්නේ මෙසේය මොහු සංස්කාරයෝය සංස්කාරයන් උපදින්නේ මෙසේය සංස්කාරයන් නිරුද්ධ වන්නේ මෙසේය මේ විඥාණයය විඥාණය උපදින්නේ මෙසේය විඥාණය නිරුද්ධ වන්නේ මෙසේය මේ ඇතිකල්හි මෙය වේය මේ ඉපදීමෙන් මේ උපදීය මේ නැති කලෙහි මෙය නොවේය. මෙය Nirodhen මෙය නිරුද්ධ වේය. අවිද්‍යාව ප්‍රත්‍ය කොට සංස්කාරය උපදිති. සංස්කාරයන් ප්‍රත්‍ය කොට විඥානය උපදිති. විඥානය ප්‍රත්‍ය කොට නාම රූප උපදිති. නාම රූපයන් ප්‍රත්‍ය කොට ෂඩ් ආයතන උපදිති. ෂඩ් ආයතන ප්‍රත්‍ය කොට ස්පර්ශය උපදිති. ස්පර්ශය ප්‍රත්‍ය කොට වේදනාව උපදී. වේදනාව ප්‍රත්‍ය කොට තණ්හාව උපදී. තණ්හාව ප්‍රත්‍ය කොට උපාදානය උපදී. උපාදානය ප්‍රත්‍ය කොටගෙන භවය උපදී. භවය ප්‍රත්‍ය කොටගෙන ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍ය කොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ වෙති මෙසේ මේ සකල දුක්ඛ ස්කන්ධයාගේ පහළවීම වෙයි. අවිද්‍යාවගේම නිර්වශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි. සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය වෙයි. නාම රූප නිරෝධයෙන් ෂඩ්ඩායතන නිරෝධය වෙයි. ෂඩ්ඩායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වෙයි. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වෙයි. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසය නිරුද්ධ වෙයි. මෙසේ මේ සකල දුක්ඛ ස්කන්ධයාගේ Nirodha වෙයි. මහණෙනි මා විසින් මෙසේ ධර්මය මනාකොට කියන ලද්දේය. උඩුකුරු කරන ලද්දේය. විවෘත කරන ලද්දේය. පැහැදිලි කරන ලද්දේය. අඩුවක් නැතිකොට සම්පූර්ණ කොට පවසන ලද්දේය. මහණෙනි මා විසින් මෙසේ ධර්මය මනාකොට පවසා ඇති කලී උඩුපුර කොට ඇති කලෙහි වැසුම් හැර ඇති කලෙහි පැහැදිලි කොට ඇති කලෙහි සදහයෙන් පැහැ සදහයෙන් පැවිදි වූ කුල පුත්‍රයා විසින් සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා ශරීරයේ ලේ මස් වියලී යතොත් වියලී යාවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් අරහත්වයකට පැමිණිය යුතුද එයට නොපැමිණ වීරය නැවතීමක් නොවන්නේ යැයි වීරය කරන්නට සුදුසුය. මහණෙනි අලසයා ලාමක වූ අකුසල ධර්මයන්ගෙන් යුක්තව දුකින් වෙසෙන්නේය. අරහත් ඵල සංඛ්‍යාත මහත් වූ අර්ථය පිරිහේවා ගන්නේය. මහණෙනි පටන් ගන්නාලද වීරිය ඇත්තේ ලාමක වූ අකුසල ධර්මයන්ගෙන් වෙන් වූයේ සැපයෙන් වෙසෙන්නේය. අරහත් ඵල සංඛ්‍යාත මහත් වූ අර්ථය සම්පූර්ණ කරන්නේය. මහණෙනි, ලාමක වූ ශ්‍රද්ධා ආදීන් අග්‍ර වූ අරහත්ත්වයට පැමිණීමක් නොවන්නේය. අග්‍ර වූ ශ්‍රද්ධා ආදීන්ම අග්‍ර ඵලයට පැමිණීම වන්නේය. මහණෙනි, මේ ශාසන ධර්මය පැහැදුනා වූ බිමකි ශාස්ත්‍රූවරයා සම්මුඛව ඇත්තේය. එහෙයින් මහණෙනි මෙසේ කිරීමෙන් අපගේ පැවිද්ද වඳ නොවන්නේය. සඵල වන්නේය. දියුණු වන්නේය. අපි යමෙකුගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යයන් පරිභෝග කරමුද අපට උපකාර කරන්න වුන්ගේ ඒ දීමනා මහත්ඵල මහානිසංස වන්නාහ යයි නොපැමිණියා වූ ලෝකෝත්තර මාර්ගාදියට පැමිණීම පිණිසත් නොලැබූ ලෝකෝත්තර මාර්ගාදිය ලබනු පිණිසත් ප්‍රත්‍යක්ෂ නොකල ධර්ම ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසත් උත්සාහ කළ යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය. මහණෙනි, ආත්මාර්ථය හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් යුක්ත වීමට සුදුසුමය. පරාර්ථය හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් යුක්ත වීමට සුදුසුය. උබය ආර්ථයම හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් යුක්ත වීම සුදුසුය. දසබල සූත්‍රයේ විස්තරය ලොව වෙසෙන ලාමක අදහස් ඇති බොරුකාරයන් මායාකාරයන්සේ බුදුවරයන් වහන්සේලා ආත්ම වර්ණනාවට කැමැත්තෝ නොවේති. බුදුන් වහන්සේ විසින් මහත් වූ ආත්ම වර්ණනාවකින් යුක්ත කොට මේ සූත්‍රය දේශනා කර තිබෙන්නේ ශ්‍රාවකයන්ගේ සිතට මේ අනුශාසනය තදින් ඇතුළු කිරීම සඳහාය. මෙය පැවිද්දන් විසින් නිතර භාවිතා කළ යුතු නිතර සිහි කළ යුතු සූත්‍රයකි. සසර දුකින් මිදෙනු කැමැති ගිහියන් විසින්ද එසේම භාවිතා කළ යුතු සිහි කළ යුතු සූත්‍රයකි. මෙය පාඩම් තිබීම යෝගාවචරයන්ට ඊතා ප්‍රයෝජනීය. බුදුරජාණන් වහන්සේ විසින් දැනගෙන ඇති ධර්ම අතුරෙන් සමහරක් කරුණු ලොව වෙසෙන අඤ්‍ය ප්‍රඥයන් විසින්ද දැනගෙන ඇති ඒවාය. පරම ගම්බීර වූ මේ පටිච්චසමුප්පාද ධර්මය බුදුරජාණන් වහන්සේ හැර කිසිම අඤ්‍ය ශාස්ත්‍රූවරයෙකු විසින් සොයාගෙන දැනගෙන තිබූ දෙයක් නොවේයි. එය බුදුන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පෙරම් පුරා ලබාගත් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගන්නා ලද්දකි. ඒ ධර්මය පිළිබඳ තථාගතයන් වහන්සේගේ දැනුමෙහි කිසිදු දුබල බවක් හෝ අඩුකමක් හෝ නැත. ඒ ධර්මයේහි අල්ප මාත්‍ර වූ වරදක්ද නැත්තේය. එබැවින් මිනිසෙකුට තබා දේව බ්‍රහ්මයෙකුට වුවද ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ අඩුවක් හෝ වරදක් දක්වා ඒ ධර්මය නොපෙරලිය හැකිය අවලංගු නොකළ හැකිය එබැවින් තථාගතයන් වහන්සේ ඕනෑම පිරිසක් මැද අභීතව ඒ ධර්මය දේශනය කරනසේක ඒ අභීත දේශනය තථාගතයන් වහන්සේගේ සිංහනාදයයි පටිච්ච සමුප්පාදය දක්වන්නා වූ මේ සූත්‍රය තථාගතයන් වහන්සේගේ සිංහනාදේය. මේ සූත්‍රයට සිංහනාද සූත්‍රය යන නම ඊටාම උචිතය. එහෙත් මෙයට ඒ නම සංගීතීකාරක මහරහතන් වහන්සේලා විසින් නොලබ නොතබන ලදුවේ තවත් එබඳු දේශනා ඇති හේිනි. මෙයට දසබල සූත්‍රය යන නාමය තබා ඇත්තේ සූත්‍රය පටන් ගැනීමේදීම දස බලය සඳහන් වී ඇති බැවිනි. මේ සූත්‍රය පදයක් පාසා විස්තර කළහොත් මහා ග්‍රන්ථයක් වන්නේය. මේ සූත්‍රයෙහි එන ප්‍රධාන කරුණු වලින් අනුලෝම පටිලෝම පටිච්චසමුප්පාද දෙක මේ ග්‍රන්ථයේ විස්තර කර ඇත්තේය. දසබල ඥානය, චතු විශාරද ඥානය, පංචස්කන්ධේ යනාදිය මේ සූත්‍රයෙහි විස්තර කළ යුතු කරුණුය. දස බල ඥාන බල ඥාන නාමයෙන් හඳුන්වන විශේෂ ඥාන 10ක් තථාගතයන් වහන්සේට ඇත. ඒ ඥානයන් නිසා තථාගතයන් වහන්සේට ලෝකෙහි උසස්ම තැන හිමිව තිබේ. දස බල ඥානයෝ නම් 1 ඨාන ඨාන කෝසල්ල ඥානය දෙක විපාක ඥානය තුන සබ්බත් ගාමිනී පටිපදා ඥානය හතර අනේක ධාතු නානා ධාතු ඥානය පහ නානාදි මුත්තික ඥානය 6 ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය 7 ඥාන විමෝක්ක සමාධි සමාපatti ඥානය 8 පුබ්බේ නිවාසානුස්සති ඥානය 9 දිබ්බචක්ඛු ඥානය 10 ආසවක්ඛය ඥානය යන මෝහය දසබල ඥානය දැක්වෙන ગાථා දෙකක් මෙසේය ඨානාඨානේ විපාකේච මග්ගේ සබ්බත්ථ ගාමිනං නා ධාතුම් හි ලෝකස්මින් අදිමුත්තම් හි පානිනං පරෝපරියත්තේ ඥානං ඉන්ද්‍රියානංච ජන්තුනං ජාදීසු ඥානං පුබ්බේ නිවාසේ දිබ්බ චක්කූච ආසවක්ඛය ඥානන්ති දස ඥාන බල මතං මේ බල ඥාන 10 පිළිබඳව දීර්ඝ විස්තරයක් විභංග ප්‍රකරණයේ ඥාන විභංගය හා එහි අටුවාවෙහි එන්නේය විභංග පාළියේ දැක්වෙන පරිදි මේ මේ දේ සිදුවීමට හේතු ඇත්තේය මේ මේ දේ සිදුවීමට හේතු නැත්තේය මේ හේතුයෙන් මේ සිදුවන්නේය මේ හේතුයෙන් මේ සිදු නොවන්නේය යයි සියල්ල පිළිබඳ වූ හේතු අහේතුන් තථාගතයන් වහන්සේ තත්වාකාරයෙන් දන්නාහ හේතු අහේතු පිළිබඳ දැනුමෙහි අඩුවක් උන්වහන්සේට නැත ඒ හේතු අහේතු දන්නා නුවණ තථාගතයන් වහන්සේගේ පළමු වන බලයයි. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකේ ශ්‍රේෂ්ඨ ස්ථානයේ ඉන්නාසේක. පිරිසෙහි සිංහනාදයේ පවත්වනසේක. බ්‍රහ්ම චක්‍රය පවත්වනසේක. දෙක විභංග පාළියේ දැක්වෙන පරිදි මේ මේ කර්මයෙන් මෙබඳු විපාකයක් ඇත්තේය අතීත අනාගත වර්තමාන යන කාලාත්‍රයට අයත් කර්මයන්ගේ විපාක තථාගතයන් වහන්සේ නිවැරදි ලෙස අඩුපාඩුවක් නැතිවම හොඳින් දන්නාසේක. ඒ කර්ම විපාක දන්නා ඥානය තථාගතයන් වහන්සේගේ දෙවන මහා බලයේය. ඒ බලය නිසාද තථාගතයන් වහන්සේ ලෝකේ ශ්‍රේෂ්ඨ ස්ථානයේ ඉන්නාසේක. පිරිසෙහි සිංහනාදය පවත්වනසේක. බ්‍රහ්මචක්‍රය පවත්වනසේක විභංග පාළියේහි දැක්වෙන පරිදි තථාගතයන් වහන්සේ මේ සත්වයා නරකයට පමුණුවන ප්‍රතිපත්තියයි මේ තිරිසන් බවට පමුණුවන ප්‍රතිපත්තියයි මේ പ്രേතත්වයට පමුණුවන ප්‍රතිපත්තියයි මේ මිනිස් ලොවට පමුණුවන ප්‍රතිපත්තියයි මේ දෙව්ලොවට පමුණුවන ප්‍රතිපත්තියයි මේ නිවනට පමුණවන ප්‍රතිපත්තිය කියා සෑම පමුණවන පිළිවෙත් දන්නාසේක ඒ සෑම යන පිළිවෙත් දන්නා නුවණ තථාගතයන් වහන්සේගේ තුන්වන තථාගත බලයයි. ඒ බලයෙන් තථාගතයන් වහන්සේ ලෝකේහි ශ්‍රේෂ්ඨ ස්ථානයේහි ඉන්නාසේක. පිරිසි සිංහනාද පවත්වනසේක. බ්‍රහ්ම චක්‍රය පවත්වනසේක. විභංග පාළියේ දැක්වෙන පරිදි මේ රූපය මේ වේදනාව යනාදීන් ස්කන්ධයන්ගේ නානත්වය දන්නාහ ආයතනයන්ගේ නානත්වය දන්නාහ ධාතුන්ගේ නානත්වය දන්නාහ මෙසේ අනේක ධාතු නානා ධාතු ලෝකේ නානත්වේ දන්නාහ මේ අනේක ධාතු නානා ධාතු ලෝකයේ නානත්වය දන්නා නුවණ තථාගතයන් වහන්සේගේ හතරවන තථාගත බලයයි. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකේහි ශ්‍රේෂ්ඨ ස්ථානයේහි ඉන්නාසේක සිංහනාදයේ කරනසේක බ්‍රහ්මචක්‍රය පවත්වනසේක ලාමක අදහස් ඇත්තෝද ලෝකේ ඇත උසස් අදහස් ඇත්තෝද ඇත ලාමක අදහස් ඇතියෝ ලාමක අදහස් ඇතිවුන් භජනය කරන්නාහ. උසස් අදහස් ඇතියෝ උසස් අදහස් ඇතිවුන් භජනය කරන්නාහ. යනාදීන් සත්වයන්ගේ අදහස් දන්නා නුවණ තථාගතයන් වහන්සේගේ පස්වන තථාගත බලයයි. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකේහි ශ්‍රේෂ්ඨ ස්ථානයේහි ඉන්නාසේක. පිරිසෙහි සිංහනාද කරන්නාහ. බ්‍රහ්ම චක්‍රය පවත්වන්නාහ. තථාගතයන් වහන්සේ මොවුන්ගේ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියෝ තරුණ ස්වභාවයේහි අවස්ථා තරුණ අවස්ථාවෙහි පවතිනාහ මොවුන්ට මේරු දියුණු වූ ශ්‍රද්ධා ඉන්ද්‍රියෝ ඇත්තාහ යයි සත්වයන්ගේ ඉන්ද්‍රියන් මෝරා ඇති නැති බව තත්වූ පරිද්දෙන් දන්නාහ තථාගතයන් වහන්සේගේ ඒ පර සත්වයන්ගේ ඉන්ද්‍රිය తත්වය දක්නා ඥානය සවන තථාගත බලයයි. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකේහි ශ්‍රේෂ්ඨ ස්ථානයේහි ඉන්නාසේක පිරිසි සිංහනාද කරනසේක බ්‍රහ්මචක්‍රය පවත්වනසේක තථාගතයන් වහන්සේ ප්‍රථම ධාන ආදී ධාන චතුෂ්කයාගේද අෂ්ට විමෝක්ෂයන්ගේද සවිතක්ක සවිචාර සමාධි ආදී ත්‍රිවිධ සමාධියගේද නව වැදෑරුම් අනුපූර්ව සමාපත්තීන්ගේද පිරිහෙන අතට වැටි ඇති බවද දියුණුවන බවද ධානාදීෙහි නැගී සිටීමද තත් වූ පරිදි දන්නාහ තථාගතයන් වහන්සේගේ ඒ ධානය ගැන දන්නා නුවණ සත්වන තථාගත බලයයි ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකේහි ශ්‍රේෂ්ඨ ස්ථානයේහි ඉන්නාසේක පිරිස්හි සිංහනාද කරනසේක බ්‍රහ්ම චක්‍රය පවත්වනසේක තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ පෙර උපන් ಜಾති පිළිවෙල මනමින් දක්නාහ ඒ පෙර උපන් ಜಾති පිළිවෙල දක්නා ඥාණය තථාගතයන් වහන්සේගේ අටවන තථාගත බලයයි ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකේහි ශ්‍රේෂ්ඨ ස්ථානයේහි ඉන්නාසේක පිරිසෙහි සිංහනාද කරන්නාහ බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහ මේ දසබල ඥානය සංක්ෂේපයෙන් දැක්වීමය විස්තර දනු කැමැතියෝ මජ්ක්‍ධිම නිකායේ මහා සිංහනාද සූත්‍රයෙන් හා අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙන්ද අප විසින් සම්පාදිත සූවිසි මහගුණිය පොතෙන්ත බලාගත යුතුය. තථාගතයන් වහන්සේට නොඑක් ඥාන ඇත්තේය. ඇතමෙක් දසබල ඥානය කියා අමුතු ඥාන 10ක් නැත. ඒවත් සර්වඥතා ඥානයේ ප්‍රභේදයමේයි වැරදි ලෙස අවබෝධ කරගෙන කියති. එය වැරදි මතයකි. සර්වඥතා ඥානය අනිකකි. දසබල ඥානය එයින් අඤ්‍ය ඥාන 10කි. ඒ ගැන වැඩිදුර කරුණු විභංග අටුවාවෙන් බලාගත යුතුය. බ්‍රහ්ම චක්‍රය බ්‍රහ්ම චක්කං පවත්තේති යන තැන බ්‍රහ්ම චක්‍රයයි කියනුවේ ධර්ම චක්‍රයටමය බ්‍රහ්ම චක්‍ර යන්නේහි තේරුම ශ්‍රේෂ්ඨ චක්‍රය යනුයි බ්‍රහ්ම ශබ්දය ශ්‍රේෂ්ඨ ආර්ථේහි ය කැරකෙන කලෙහි එයට හසුවන හැමදේම කැපියන රෝදයකට චක්‍රායුධයයි කියනු ලැබේ එය පැරණි ආයුධයකි. තථාගතයන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය දක්නා ඥානයත් කෙලෙස් සතුරන් විනාශ කරන්නක් බැවින් චක්‍රායුධයක් වැනිය. තථාගතයන් වහන්සේගේ ඒ ඥාන ප්‍රතිවේද ඥාන දේශනා ඥාන වශයෙන් දෙවදෑරුම් වෙයි. ප්‍රතිවේද ඥානය එක් ධර්ම චක්‍රයකී එයින් තථාගතයන් වහන්සේගේ సంతානයේ වූ කෙලෙස් කැපි විනාශ වී ගියේය. දේශනා ඥානය මෙහෙයා දහම් දේශන කලෙහි ඒ අසන්නා වූ ජනයාගේ సంతානෙහි කෙලෙස් කැපි නැසී වෙනසී යන්නේය. විනේය ජනයන්ගේ సంతානෙහි කෙලෙස් නැසෙන වෙනසෙන පරිදි දේශනා ඥානයෙන් ධර්ම දේශනේ කිරීම ධර්ම චක්‍රය පැවැත්වීමය කරකැවීමය සෙස්සන්ටද ප්‍රතිවේද ඥාන දේශනා ඥාන ඇතද බ්‍රහ්ම චක්ක ධම්ම චක්ක යන නම් ඒවාට නොකියනු ලැබේ ඒ නම් විවහාර වන්නේ තථාගතයන් වහන්සේගේ ඥාණයට පමණකි චතුර් විශාරද ඥානය තථාගතයන් වහන්සේගේ විශාරද ඥාන හතර මහා සීහනාද සූත්‍රයේහි මෙසේ වදාරා තිබේ. 1. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ සියල්ලම මනාකොට දැන සිටින්නාහයයි ප්‍රතිඥා කෙරෙති. නුඹ වහන්සේ සියල්ල දන්නේ මෙහියයි ප්‍රතිඥා කරතත් අසවල් කරුණ දැනගෙන නැතේයි කියා ශ්‍රමණේකු විසින් හෝ බ්‍රාහ්මණේකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ අන් කවරෙකු විසින් හෝ කරුණු සහිතව චෝදනා කරනු ඇතේයි කියා කිසි බියක් තථාගතයන් වහන්සේට නැත. තමන් වහන්සේගේ සර්වඥත්වය පිළිබඳ කිසි අඩුවක් නැති බව දන්නා උන්වහන්සේගේ ඥාණය එක් විශාරද ඥානයකි. දෙක තථාගතයන් වහන්සේ කාමාදී සකල ආශ්‍රවයන් ඡය කර සිටින්හියි ප්‍රතිඥා කරන්නාහ. සකල ආශ්‍රවයන් ඡය කර සිටින්හියි ප්‍රතිඥා කරන ඔබ තවම අසවල් ආශ්‍රවේ ඡය කර නැතේයි හේතු සහිතව කිසිවෙකු විසින් චෝදනා කරනු ඇත යන බියක් උන්වහන්සේට නැත. තමන් වහන්සේගේ ආශ්‍රවක්ෂයෙහි කිසි අඩුවක් පාඩුවක් නැති බව දන්නා ඥානය එක් විශාරද ඥානයකි. 3. තථාගතයන් වහන්සේ විසින් අන්තරායික ධර්ම හැටියට ප්‍රකාශ කර ඇති යම් කිසි කරුණක් අන්තරායික නොවේ යයි හේතු සහිතව දක්වා යම් කිසි කෙනෙකුන් විසින් චෝදනා කරනු ඇතේයි කියා බියක් උන්වහන්සේට නැත. තථාගතයන් වහන්සේගේ ඒ බව දක්නා ඥානය එක් විශාරද ඥානයකි. 4 තථාගතයන් වහන්සේ විසින් දේශනය කරන ධර්මය අනුව පිළිපදින්නාහට ඒ පිළිවෙතින් දුක් කෙලවර කළ නොහේ යයි යම් කිසිවෙකු විසින් හේතු සහිතව චෝදනා කරනු ඇතැයි කියා බියක් උන්වහන්සේට නැත තථාගතයන් වහන්සේගේ ඒ බව දක්නා ඥානය එක් විශාරද ඥානයකි මෙසේ විශාරද ඥාන හතරක් ඇත. බල ඥාන 10 විශාරද ඥාන හතර යන මේ ඥාන තුදුස යමෙකුට ඇත්තේ නම් ඒ තැනැත්තා ලෝකේහි ආශ්චර්ය පුද්ගලයෙකි. ඒ බදු පුද්ගලයෙකුට කිසි විටක වැරදීමක් නොවිය හැකිය. යම් කිසි දේශනයක් අසන්නහුට අවබෝධ වේ නම් එය ගැන අසන්නහුට සැකයක් ඇති නොවේයි. එකෙනෙහිම එය පිළිගැනෙයි. යම් දේශනයක් අසන්නහුට අවබෝධ නොවේ නම් එය ගැන සැක ඇති වෙයි. වාද ඇති වෙයි. පරම ගම්බීර පටිච්ච සමුප්පාද ධර්මයේ අසන්නහුට ලෙහෙසියෙන් අවබෝධ වන්නේ නොවේයි. එබැවින් එය ගැන සැක ඇති වෙයි. වාද ඇති වෙයි. අවබෝධ නොවන දෙයක් පිළිගන්නවා නම් පිළිගැනෙන්නේ දේශකයා කෙරෙහි ඇති විශ්වාසය උඩය. ගැඹුරු ධර්මයක් දේශනය කරන කලෙහි ශ්‍රාවකයන් කෙරෙහි ශ්‍රද්ධාව නොතිබුණහොත් ඔව්හු ඔව අපට තේරෙන්නේ නැතේ කියා ඒ ධර්මය අහක දමනවා මිස එය ගැන සැලකිල්ලක් නොදක්වති. ශ්‍රද්ධාව ඇත්තෝ නොතේරෙන ධර්මයේ වුවද ඇසූ කලෙහි මෙය නොතේරෙන්නේ අපේ දුබලකම නිසාය මේ තේරුම් ගැනීමට අප උත්සාහ කරන්නට ඕනෑ යයි සිතා ඒ ධර්මය මතක තබා ගන්නටත් අවබෝධ කර ගන්නටත් උත්සාහ කෙරෙති. ධර්මය ගැන සැලකිල්ල දක්වති. ඒ සැලකිල්ල නිසා ශ්‍රාවකයෝ ඒ ධර්මය මතක තබාගෙන එයට අනුව පිළිපැද කවදා හෝ ඒ ධර්මය අවබෝධ කරගෙන නිවන් පසක් කර ගනිති. තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී දසබල ඥාන චතු විශාරද ඥානයන් දැක්වීමෙන් ආත්ම වර්ණනාවක් හා ධර්ම වර්ණනාවක් කරන ලදී භික්ෂූන්ට ශ්‍රද්ධාව ඇති කරනු පිණිසය පංචස්කන්ධය මේ දසබල සූත්‍රයේදී තථාගතයන් වහන්සේ විසින් පංචස්කන්ධය පළමු කොට දක්වා වදාරා පසුව පටිච්චසමුප්පාදය දක්වා තිබෙන්නේ පටිච්චසමුප්පාදය හොඳින් තේරුම් ගත හැකි වීමට පංචස්කන්ධය පිළිබඳ දැනුම ඊතා ප්‍රයෝජන බැවිනි. පංචස්කන්ධයට අයත් නාම රූපයන් වෙන්වෙන් වශයෙන් අභිධර්ම පොත්වල විස්තර කර ඇති හැටියට දැනගෙන ඉන්න අයට පටිච්චසමුප්පාද දේශනේ ඇසූ කලෙහි එය හොඳින් වටහා ගත හැකිය. ඒ පරමාර්ථ ධර්මයන් ගැන නොදත් කෙනෙකු පටිච්ච සමුප්පාදය ගැන කොතෙක් ඇසුවත් කොතෙක් ඒ ගැන පොතපත කියවුවත් ඔහුට පටිච්ච සමුප්පාදය පිළිබඳ හොඳ අවබෝධයක් නොවේ. එබැවින් නාම රූප ධර්ම ටික බුදුදහම තේරුම් ගනු කැමැති සෑමදෙනා විසින්ම පළමු කොට උගත යුතුය. මෙය පංචස්කන්ධය ගැන සෑහෙන විස්තරයක් කිරීමට සුදුසු තැනක් නොවේ. මෙහි එය ගැන සාමාන්‍ය හැඳින්වීමක් පමණක් කරනු ලැබේ. අප විසින් සම්පාදිත චතුරාර්ය සත්‍ය නැමැති පොතෙහි පංචස්කන්ධය පිළිබඳ ධර්මක විස්තරයක් ඇත. පංචස්කන්ධයට අයත් නාම රූප ධර්මයන් පිළිබඳ විස්තරයක් අප විසින් සම්පාදිත අභිධර්මයේ මූලික කරුණු නැමැති පොතෙහිද ඇත්තේය. පංචස්කන්ධය ගැන දැනුම ඇති කර ගැනීමට ඒ පොතේ කියවීම ප්‍රයෝජන වන බව මතක් කරමු. මිනිසාය, ඇතාය, අශ්වයාය, ගවයාය, බල්ලාය, බලලාය යනාදී නම් තබාගෙන පුද්ගලයන් සත්වයන් හැටියට සලකන්නේ ධාතු සමූහයන්ය. මිනිසාය කියනුයේ එක් ධාතු සමූහයකටය. ඇතාය කියනුයේ තවත් ධාතු සමූහයකටය. අශ්වයා කියනුයේ තවත් ධාතු සමූහයකටය. ඇත්ත වශයෙන් මිනිසෙකු ඇතිනම් ඒ මිනිසා එක් දෙයක් විය යුතුය. ඇතෙකු ඇතිනම් ඒ ඇතාත් එක් දෙයක් විය යුතුය. මිනිසාය කියා සලකන දෙය විභාග කර බැලුවහොත් එතන ඇත්තේ ධාතු බොහෝ ගණනකි. ඒ ධාතුහුද නිතරම ඇත්තාහු නොවේති. ගලායන ගංගාවක් දෙස යම් තැනක සිට බලන්නකොට ජලස්කන්ධයක් පෙනෙයි. අද ගඟ දෙස බලා නැවත හෙට බැලුවාමත් අනිද්දා බැලුවාමත් වෙනසක් නැතිව ජලස්කන්ධය පෙනෙන්නට තිබෙයි. බැලූ තැනැත්තා අද දුටුයේත් ඊයේ දුටුයේත් පෙරේදා දුටුයේත් එකම ජලස්කන්ධයේ යයි සිතයි. එහෙත් අද ගඟ බලා හෙට ඇවිත් බලන කලෙහි ඔහුට අද දුටු ජලයෙන් බිඳක්වත් හෙට දක්නට නොලැබෙයි. හෙට ඔහු පැමිණ බලන්නට කලින් අද එතන තිබූ ජලය සම්පූර්ණයෙන්ම බැස යන්නේය. ඉහළින් තිබූ ජලය එතනට පැමිණෙන්නේය. හෙට ඔහුට දක්නට ලැබෙන්නේ අද නොදුටු ඒ අලුත් ජලයේය. ඒ අලුත් ජලය දැක ඔහුට ගිය පසු ඒ සියල්ල පහළට යන්නේය. අනිද්දා ඔහු ඇවිත් බැලුවාම ඔහුට දක්නට ලැබෙන්නේ ඊයේ දුටු ජලය නොව පසුව එහි පැමිණ ජලයෙනි. පසුව එහි පැමිණි ජලයකි. එක් එක් సంతානයක අවිද්‍යා සංස්කාර ආදී හේතුන් නිසා හටගන්නා වූ නාම රූප ධර්ම සමූහයත් ගංගා ජලයෙන් සලකාගත යුතුය. ගඟෙහි හෙට දක්නට ලැබෙන ජලය අද දුටු ජලය නොවන්නාක් මෙන්ද අනිද්දා දක්නට ලැබෙන්නා ලැබෙන්නේ හෙට දක්නා ජලය නොවන්නාක් මෙන් පුද්ගලයෙකු වශයෙන් සලකන නාම රූප ධාතු සමූහයක අද ඇති ඒ වයින් ස්වල්පයකුදු හෙට නැත හෙට ඇති ඒ වයින් සල්පයකුදු අනිද්දාට නැත උදේ තිබූ ධාතුන්ගෙන් ස්වල්පයකුදු සවස නැත එක් පැයක තිබූ ධාතුන්ගෙන් ස්වල්පයකුදු ඊළඟ පැයෙහි නැත. එක් විනාඩියකදී තිබූ ඒවායින් ස්වල්පයකුදු ඊළඟ විනාඩියේද නැත. ගඟෙහි පෙනෙන ජලය මෙන් නිතරම ඇත්තේ අලුත් නාම රූප જાතින්ය. පුද්ගලයාය කියනුවේ අදත් හෙටත් අනිද්දාත් මේ සතියේදීත් මේ මාසයේදීත් ලබන මාසයේදීත් මේ වර්ෂයේදීත් ලබන වර්ෂයේදීත් එක්කෙනෙකු විසින් එක්කෙනෙකු වශයෙන් මරණතුරු ඉන්නා කෙනෙකි. සමහරුන් සලකන හැටියට මැරෙන්නේත් නැතිව දෙවන තුන්වන ಜಾතිවලටත් යන දෙයකි. මේ නාම රූප ಜಾති පරම්පරාවෙහි එබඳු කල්පවත්නා කිසිම දෙයක් නැත. ඒ පුද්ගලයා ඉබිලොම් කවුඩුදත් සා අං යනාදීයයි එමෙන් සිතෙන් මවාගෙන ඇති හැටියට සලකන දෙයකි. ඇති හැටියට සලකන පුද්ගලයා ඇත්තටම නැතත් ඒ සැලකීමෙන් ඒ වැරදි හැඟීමෙන් ඇතිවන නපුර නම් සත්‍ය වශයෙන්ම ඇතියකි. අවිද්‍යා සංස්කාරාදී ද්වාදස අංගයන්ගෙන් යුක්ත වන මේ දුක්ඛ ස්කන්ධයාගේ නොසිදී පැවැත්මට නැති පුද්ගලයෙකු ඇත යන ඒ වැරදි හැඟීම බලවත් හේතුවකි. සත්කාය දිට්ඨියයි කියනුයේද ඒටමය. අවිද්‍යා ආදී හේතුඵල ධර්ම પરම්පරාව වූ නාම රූප ධාතු සමූහය නිසා පවත්නා වූ සක්කාය දිට්ඨි සංඛ්‍යාත ඒ වැරදි හැඟීම් දුරු කර ගැනීම පහසු වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් ඒ නාම රූප ධර්ම ධාතු සමූහය රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය විඥානස්කන්ධයයි කියා ඕදාරික වශයෙන් කොටස් පහකට බෙදා තිබේ. රූපස්කන්ධය යනු පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු හතර හා ඒ හතර නිසා හටගන්නා වූ වර්ණ ගන්ධ රස ආදී රූප සමූහයයි රූප ස්කන්ධයයි වෙන් කර ඇත්තේ පුද්ගලයා වශයෙන් සලකන ධාතු සමූහයෙහි ඊතා ඕදාරික වූ කොට්ඨාසයයි අභිධර්ම ක්‍රමයේ හැටියට වෙන්වෙන් වශයෙන් කියතහොත් රූප 820ක් ඇත්තේය රූප 820ක් ඇතත් සෑම ශරීරයකම රූප 820ක් නැත්තේය අංග සම්පූර්ණ වූ එක් ශරීරයක තිබිය හැකි වැඩිම රූප ගණන සත් 20කි. අට 20 යන මේ ගණන ශරීරවල තිබිය හැකි සියලුම රූප එක්කල කල්හි ලැබෙන ගණනය. බඹයක පමණ උසට වැඩි ඇති මිනිස් සිරුරු රූපස්කන්ධයයි. අනිකුත් සත්වයන්ගේ ශරීරත් රූපස්කන්ධයමය. රූපස්කන්ධයට දැනීමක් නැත. ක්‍රියා කිරීමේ සමත් බවකුත් නැත. රූපස්කන්ධය ක්‍රියා කරන්නාක් මෙන් පෙනෙන්නේ කාරක ශක්තියක් එහි ඇති නිසා නොව විඥාන ධාතුවේ බලයෙන් විඥාන ධාතුව අනුව එහි යාම් ඊම් ආදී සැලවීම් ආදී සිදුවන බැවිනි රූපස්කන්ධය කරත්තක් වැන් කරත්තයක් වැනි බව කිය යුතුය. යා හැකි ශරීරයක් කරත්තයට නැත. තිබූ තැනම දි รา යනවා මිස කරත්තේ කවදාවත් නොයයි. කිසි කලක යන්නට සිතෙන්නේත් නැත. කරත්තේ සැලවෙන්නේ කරත්තේ තනින් තන යන්නේ ගොනෙකු විසින් හෝ මිනිසෙකු විසින් ඇද්දහොත්ය. එමෙන් රූපස්කන්ධයද තිබූ තැනම තිබෙන්නකි. සෙලවෙන්නේ විඥාන ධාතුව විසින් සෙලවුවහොත් පමණකි. කිසි ක්‍රියාවක් කිරීමට සමත්කමක් නැති කිසි ක්‍රියාවක් කවදාවත් නොකරන රූපස්කන්ධය හැමදේම කරන සුවදුක් විඳින පුද්ගලයෙකු විය හැකිද නොවිය හැකිමය වේදනාස්කන්ධය මෙසේ දත යුතුය වස්තු දෙකක් එකට හැපුණාම පෙර නොතිබූ හඬක් පහළවන්නාක් මෙන් ගිනි පෙට්ටියෙහි ගිනි කූර ඇතිල් වුණාම නොතිබූ ගින්නක් පහළවන්නාක් මෙන් චක්කු සෝත ගාන ජීවහා කාය මන යන මේ ඉන්ද්‍රයන්හි රූපාදී අරමුණක් හැපුණාම සුඛ ස්වභාවයක් හෝ දුක්ඛ ස්වභාවයක් හෝ ඒ අරමුණු පිළිබඳව මධ්‍යස්ථ ස්වභාවයක් හෝ ඒ సంతානෙහි ඇතිවේයි මේ ධර්මයන්හි වේදනා නාමයෙන් හඳුන්වන්නේ ඒ ස්වභාව තුනයි. සාමාන්‍ය ජනයා අතර රිදීමට හෙවත් ඉවසිය නොහෙන ස්වභාවයට වේදනාව යයි කියනු ලැබේ. වේදනා ස්කන්ධය යයි කියනුවේ ඒ රිදීමට කියා වර්ධවා නොගත යුතුය. බුදුදහමෙහි උගන්වන වේදනා ස්කන්ධයට ඒ රිදීමත් ඇතුළත්ය. දුක්ඛ වේදනාවය දෝමනස්ස වේදනාවේ යයි කියනුයේ ඒ රිදීමටය. බුදුදහමේ දැක්වෙන වේදනා ස්කන්ධයට සනීපයත් අයිතිය. සුඛ වේදනාවය, සෝමනස්ස වේදනාවය යන නම් කියනුයේ සාමාන්‍ය ජනයා විසින් සනීපයි, සැපයි කියා සලකන දෙයටමය. සැප සනීප කෙසේද යසුවහොත් සැප දුක දෙකෙහිම නැති කලෙහි එයට දෙන පිළිතුර වරදක් නැතය කියාය. එයින් අදහස් කරන්නේ මධ්‍යස්ථ භාවයයි. බුදුදහමේ උපේක්ෂා වේදනාව යන නාමය විවහාර කරන්නේ ඒ වරදක් නැතය කියන ස්වභාවයටය. සුඛ වේදනාවය, දුක්ඛ වේදනාවය, උපේක්ෂා වේදනාවය කියා එක් ක්‍රමයකින් වේදනා තුනක්ද සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනා උපේක්ෂා වේදනාව කියා තවත් ක්‍රමයකින් වේදනා පහක්ද තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබේ. ඒවායේ විස්තර වුමනා නම් අභිධර්ම පොත්වලින් උගත යුතුය. වේදනා ස්කන්ධයයි කියනුයේ ඒ වේදනා රාශියටය. දුක්ඛ වේදනාවක් ඇති කරවන අනිෂ්ඨාරම්මණයක් ඉන්ද්‍රියන්හි ගැටුණාම දුක් වේදනාවක් ඇතිවීම වැළැක්වීමේ ශක්තියක් කාහටවත් නැත්තේය. කාගේවත් විධානයක් නැතිව දුක් වේදනාවට හේතු වන අරමුණු ඉන්ද්‍රියන්හි ගැටුනාම දුක් වේදනා ඉපිද නිරුද්ධ වන්නේය. සුඛ වේදනාව ඇති කරන අරමුණක් ඉන්ද්‍රියන්හි ගැටුනාමද කාගේවත් විධානයක් නැතිව සුඛ වේදනාවක් ඇති වී නිරුද්ධ වන්නේය. සුඛ වේදනාව හොඳය කියා එය නිරුද්ධ වන්නට නොදී කල් පවත්වා ගැනීමේ ශක්තියක් කාහටත් නැත්තේය. ඒ ඒ අරමුණ ගැටීම හේතු කොටගෙන මේ නාම රූප ධර්ම පරම්පරාවෙහි ඒ ඒ වේදනා ඇතිව නැතිව යනවා මිස ඒවා පාලනය කරන පවත්වන කිසිවෙකු ඒ නාම රූප ධර්ම අතර නැත. වේදනාව ඇතිව නැතිව යනවා මිස විදින පුද්ගලයෙක් නැත. හේතුන්ගේ සංයෝගයෙන් ඉපිද බිඳී යන ඒ වේදනා රාශියද පුද්ගලයෙකු නොවිය හැකිය. සංඥා ස්කන්ධය මෙසේ දත යුතුය. චක්ෂුරාදී ద్వාර හයට රූප ශබ්ද ආදී අරමුණු පැමිණෙන කලෙහි රූප ශබ්ද ආදී අරමුණු ద్వාරයන්හි ගැටෙන කලෙහි ඒ අරමුණු නිසා සැප දුක් ඇතිවන්නාක් මෙන්ම නිල් රතු සුදු උස් මිටි කුඩා මහත් වටකුරු හතරැස් මිනිහා සිංහලයා දෙමලා ගෑනු පිරිමි ළමයා තරුණයා මහල්ලා මව පියා සහෝදර සහෝදරී ගව එළු බලු බලලු ඉරහඳ තාරකා පොළව කන්ද ගහ ගල ගෙය ඇඳ පුටුව යනාදී හැඟීම් ඇතිවේ. එසේ ඇතිවන්නා වූ හැඟීම් රාශියට සංඥා ස්කන්ධයයි කියනු ලැබේ. ස්කන්ධ පහ අතුරෙන් සංඥා ස්කන්ධය විශාලම ස්කන්ධය හැටියට කිය යුතුය. ලෝකෙහි බොහෝ භාෂා ඇත්තේය. එක් එක් භාෂාවක වචනද බොහෝ ගණනක් ඇත්තේය. භාෂාවල ඇති ඒ වචන ගණනාවට එක එක සංඥාව බැගින් ඇත්තේය. ලෝකෙහි අප්‍රමාණ සත්වයෝ ඇත. සත්ව ගණනටම සංඥාද ඇත. ලෝකෙහි ප්‍රමාණයක් නොකළ හැකි තරමට ද්‍රව්‍යද ඇත. ඒ සියලුම ද්‍රව්‍යයන් සම්බන්ධයෙන් ද්‍රව්‍ය ගණනටම සංඥාද ඇත. ද්‍රව්‍යයන්ගේ චලනයන් වූ ක්‍රියාද බොහෝ ඇත. ක්‍රියා ගණනට සංඥාද ඇත්තේය. මෙසේ බලන කලෙහි මෙසේ බලන කලෙහි ප්‍රමාණය නොකළ හැකි තරමට සංඥා ඇති බව තේරුම් ගත හැකිය. ලෝකෙහි ඇතිතාක් සංඥා සියල්ලම එක් సంతානයක ඇතිවන්නේ නොවේයි. සංඥා ස්කන්ධයට අයත් අප්‍රමාණ සංඥාවන්ගෙන් යම් කිසි ප්‍රමාණයක් එක් సంతානයක ඇති වෙයි. ඉගෙනීමයයි කියනුයේද සංඥාස්කන්ධය මහත් කිරීමය, දියුණු කිරීමය. උගතුන්ගේ సంతානෙහි බොහෝ සංඥා ඇත්තේය. නූගතුන්ගේ సంతානෙහි ඇත්තේ සංඥා ස්වල්පයකි. තිරිසන් සතුන්ගේ පටන් හැමදෙනා කෙරෙහිම සංඥා එක්තරා ප්‍රමාණයක් ඇත. තිරිසනුන්ට ආහාර පාන ආදී සපයා ගැනීමටත් ආත්මය ආරක්ෂා කර ගැනීමටත් උපකාර වන්නේ මේ සංඥාවමය කිසිවෙකුගේ සංවිධානයක් නැතිව ద్వාරයන්හි අරමුණු ගැටීමෙන් ඒ අරමුණේ හැටියටම යම් කිසි වේදනාවක් ඇතිවන්නාක් මෙන්ම සංඥාවද ద్వාරයන්හි අරමුණු ගැටීම නිසා කිසිවෙකුගේ සංවිධානයක් නැතිවම ගැටීමට පැමිණි අරමුණු වල හැටියටම ඇතිවන්නකි. ඕනෑ හැටියට සංඥාවන් ඇති කරවන්නා වූ සංඥා කෙරෙහි අධිපතිකම පවත්වන සංඥාවන්ගේ අයිතිකාරයෙකු වූ පුද්ගලයෙක් මේ නාම රූප ධර්ම අතර නැත. ඉන් පිටතද නැත. ద్వාරයන්හි අරමුණු ගැටීම නිසා වේදනාවසේම ඉපිද ඉපිද බිනිවිදී යන සංඥාව සත්වේක් පුද්ගලයෙක් නොවේයි. ධාතු මාත්‍රයකි. සංස්කාර ස්කන්ධය මෙසේය. රූපාදී අරමුණු චක්ෂුරාදී ద్వාරයන්හි ගැටුණු කලෙහි වේදනාව හා සංඥා ඇතිවීමෙන් පමණක් නවතින්නේ නොවේ. ඒ වයින් සමහරක් ගැන හොඳය කියා තණ්හාව ඇති වෙයි. සමහරක් ගැන හොඳය කියා තණ්හාවක් ඇති නොවි නරකය කියා ද්වේෂය ඇති වෙයි. එබැවින් ద్వාරයන්හි ගැටණු ඒ රූපාදිය නිමිත්තෙන් ඒවා ඇති කිරීම, රැස් කිරීම, පරිස්සම් කිරීම, විනාශ කිරීම, ඉවත් කිරීම, ඉවත් වීම, භුක්ති විඳීම ආදිය සම්බන්ධයෙන් යාම් ඊම්, දීම්, ගැනීම, කැම් පීම්, අනුබල දීම, පීඩා කිරීම, බොරු කීම්, කේලාම් කීම් පරස වචන කීම් සාමාන්‍යයෙන් කතා කිරීම ආදී බොහෝ කායික වාචසික මානසික ක්‍රියා සිදු වේ. ඒ ක්‍රියා සිදු කරන ශක්තිය වූ චේතනාව ප්‍රධාන වශයෙන් සංස්කාර නම් වෙයි. සිදු කරන්නා වූ ක්‍රියාවන්ගේ නානත්වයෙන් බොහෝ චේතනා ඇත්තේය ඒ චේතනා සමූහය කොට සියල්ලන්ටම සංස්කාර ස්කන්ධයයි කියනු ලැබේ. චේතනාව හා එක්වන ලෝභ ද්වේෂ මාන දිට්ඨි ඊර්ෂ්‍යා මාත්සාරිය ශ්‍රද්ධා ප්‍රඥා මෛත්‍රී කරුණා ආදී තවත් ධර්ම රාශියක් ඇත. ඒ සියල්ලද සංස්කාර ස්කන්ධයටම අයත්ය. සංස්කාර ස්කන්ධයන්ට අයත් චෛතසික ධර්ම 50ක් ඇත්තේය. ඒවා වොමනා නම් අභිධර්ම පොත්වලින් උගත යුතුය. සංඛාර යන වචනය පිටකත්‍රයේහි නොඑක් තැන්වල යෙදී ඇත්තේය. ඒ වචනයේහි අර්ථ කීපයක් ඇත්තේය. මේ ස්කන්ධ කතාවෙහි එන සංස්කාර යන පදයේ අර්ථය වශයෙන් ගත යුත්තේ දෙපනස් චෛතසිකයන්ගෙන් වේදනා සංඥා යන චෛතසික දෙක හැර ඉතිරි චෛතසික 50ය. අනෙක් තැන්වල එන සංඛාර යන වචනයෙන් ඒ ඒ තැනට සුදුසු අර්ථය ගත යුතුය. සෑම තැනදීම එකම අර්ථය ගන්නට ගොස් ධර්මය අවුල් කළ ගත නොගත යුතුය. සාමාන්‍යයෙන් බලන කලෙහි ගමන ආදී ක්‍රියා ශරීරයේ විසින් සිදු කරන්නාක් මෙන් පෙනේ. ශරීරයට ක්‍රියා කළ හැකි ශක්තියක් නැත. ඒ ඒ ක්‍රියා සිදු කිරීමේ උත්සාහය වූ චේතනාව සිතහා බැඳී උපදින චෛතසික ධර්මයකි. චේතනාව උපදින කලෙහි එයට අනුව සිතද තවත් චෛතසිකද ඇති වෙයි. ඒ චිත්ත චෛතසික ධර්ම රාශිය නිසා උත්සාහ කරන ක්‍රියාව සිදුවීමට සුදුසු පරිදි අත්පා ආදිය සොලවන එහා මෙහා යවන වායුවක් ශරීරය තුල ඇති වෙයි. එයින් ගමන ආදිය සිදු වෙයි. ඒ සිදු කරන ප්‍රධාන ධර්මය එකම චේතනාවය. එබැවින් එයට සංස්කාරයයි කියනු ලැබේ. චේතනාව නිසාම ගමන ආදිය ඒ ඒ ක්‍රියා සිදු වෙනවා මිස සත්වයා ලෙස සලකන මේ නාම රූප ධාතු පුඤ්ඤේහි ගමන ආදී ක්‍රියා සිදු කරන පුද්ගලයෙක් නැත ආත්මයක් නැත වේදනා සංඥාවන්සේ ద్వාරයන්ට අරමුණු පැමිණීම නිසා ඉපිද ඉපිද ඒ මොහොතේ ඒ ඒ මොහොතේත්ම නැති වී යන ඒ චේතනාද පුද්ගලයෙකු නොවිය හැකිය ආත්මයක් නොවිය හැකිය විඥාන ස්කන්ධය මෙසේය ඇසට රූපයක් එළඹ සිටින කලෙහි ඒ දෙය පෙනෙයි පෙනීමයයි කියනුයේ ඒ රූප දක්නා සිත ඇතිවීමටය. විඥානයයි කියනුයේ සිතටය. ඇසට රූපයක් එළඹ සිටින කල්හි ඇතිවන දක්නා සිතට චක්කු විඥානයේ යයි කියනු ලැබේ. කනට ශබ්දයක් පැමිණ කලෙහි ඇසීම සිදුවේයි. ඒ ඇසීම කෙරුණු සිත සෝත විඥානය නම් වෙයි. නහයට ගන්ධයක් පිවිස කලෙහි ගඳ දැනීමක් සිදු වෙයි. ගඳ දැනගන්නා වූ ඒ සිත ගාන විඥාන නම් වෙයි. දිවට රස ඇති දෙයක් පැමිණ කලෙහි රස දැනීම සිදු වෙයි. රසය දැනගන්නා වූ සිත ජීවහා විඥාන නම් වෙයි. ශරීරයේ යම් කිසිවක් හැපුණු කලෙහි ඒ සැපීම දැනේ. සැපීම දන්නා වූ සිත කාය විඥානයේ නම් වෙයි. මනෝද්වාරය යම් කිසිවකට යොමු වූ විට ඒ දෙය දැනගැනීම් වශයෙන් සිතක් උපදී. ඒ සිත මනෝ විඥාන නම් වෙයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන යන මේ සියල්ලට විඥාන ස්කන්ධය යයි කියනු ලැබේ. විඥාන ස්කන්ධයට අයත් සිත් එක් ක්‍රමයකින් 89ක්ද තවත් ක්‍රමයකින් 121ක්ද වෙයි. ඒවා දනු කැමති නම් අභිධර්ම පොත්වලින් උගත යුතුය. චක්කු විඥාන නම් වූ සිත ඇසෙහි රූප ඡායාව ගැටීම නිසා ඇතිවන්නකි. එය අන් කිසි හේතුවකින් ඇතිවන්නක් නොවේ. කිසිවෙකු විසින් නැති කළ හැකි දෙයක්ද නොවේ. එබැවින් තමාගේ කැමැත්ත අනුව චක්කු විඥානයේ උපදවන චක්කු විඥානයේ කෙරෙහි අධිපතිකම පවත්වන පුද්ගලයෙක් නැත. ඇසෙහි රූප ඡායාව ගැටීම සිදු වූහොත් චක්කු විඥානයේ ඉදීම වැළැක්වීමට සමත් පුද්ගලයෙක්ද නැත. ඇසෙහි රූප ඡායාව ගැටීම නිසා ඉපිද එකෙනෙහි බිඳී යන චක්කු විඥානයේද පුද්ගලයෙක් නොවේ. චක්කු විඥානය මෙන්ම සෝත විඥාන ආදී විඥාන පහද පුද්ගලයෙකු නොවන බව ආත්ම නොවන බව තේරුම් ගත යුතුය. රූප ස්කන්ධ ආදී වශයෙන් පස් කොටසකට බෙදා තිබෙන්නේද සංසාර චක්‍රයට අයත් අවිද්‍යා සංස්කාර විඥාන නාම රූප සලායතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ යන පටිච්චසමුප්පාද අංග 12මය. ඒවා කොටස් පහකට බෙදා තිබෙන්නේ සත්වයාය පුද්ගලයාය ආත්මයයි කියා වර්ධවා ගැනීමේදී විශේෂයෙන් අල්ලා ගන්නා ධර්මයන් ඒ ඒ කොටස් වලට ඇතුළු කිරීමෙනි. සත්වයාය පුද්ගලයාය මමය කියා වර්ධවා ගන්නෝ වරින් වර එක එක දෙය ආත්මය කොට ගනිති. වරකට රූප සමූහයම ආත්මය වශයෙන් ගනිති. වරකට වේදනාව ආත්මය වශයෙන් ගනිති. වරකට සංඥාව ආත්මය වශයෙන් ගනිති. වරකට සංස්කාරයන් ආත්මය වශයෙන් ගනිති. වරකට විඥාණය ආත්මය වශයෙන් ගනිති. රූපය ප්‍රදාන කරගෙන සිතන කතා කරන අවස්ථාවවලදී సంతානෙහි අතිතාක් රූප එකක් කොට සත්වයා පුද්ගලයා වශයෙන්ගෙන මම කුඩාය මම මහත්ය මම උස්ය මම මිටිය මම කළුය මම රතුය යනාදීන් කතා කරති අසවලා කුඩාය මහත්ය උස්ය මිටිය කළුය රතුය යනාදී පරසන්තානගත රූප පුද්ගලයා කොට සිතති කතා කරති වේදනාවත් උසස් කොට සලකන එක්තරා ධර්මයක් වන බැවින් වේදනාව ගැන මම සැප විඳිමි දුක් විඳිමි අසවලා සැප විඳි දුක් විඳි කියා වේදනාව පුද්ගලයා කොට සිතති කතා කරති වේදනාව හැර සුව දුක් විඳින අනෙකකු නැති බැවින් මම සැප විඳිමි කියන කලෙහි මම යනුවෙන් ගැනෙන්නේ වේදනා ස්කන්ධයයි සංඥාව ගැන සිතන කියන අවස්ථාවවලදී මම මේ මේ කරුණු දනිමි. අසවලා මේ මේ දේ දන්නේ යයි සංඥාව පුද්ගලයා වශයෙන් ගෙන සිතති. කතා කරති. ඒ ඒ දෙය හැඳිනීම සංඥාව මිස හඳුනන පුද්ගලයෙකු නැති බැවින් මම දනිමියයි කියන කලෙහි මම යනුවෙන් ගැනෙන්නේ සංඥාස්කන්ධයයි. සංස්කාරයන් ගැන සිතන කතා කරන අවස්ථාවලදී මම යමි එමි දෙමි ගනිමි අසවලා යන්නේය එන්නේය ගන්නේය දෙන්නේය කියා සිතන කියන කල්හි පුද්ගලයා කොට ගන්නේ සංස්කාර ස්කන්ධයයි මම දකිමි අසිමි යනාදී විඥාණය ප්‍රදාන කොට සිතන කියන කල්හි මම යනුවෙන් අදහස් කරන්නේ විඥාන ස්කන්ධයයි. බොහෝ සෙයින් ආත්ම සංඥාව ඇතිවන්නේ මේ රූපාදී කොටස් පහ සම්බන්ධයෙනි. ඒවා වෙන් වශයෙන් තේරුම් ගත්තාම ආත්ම සංඥාව ආත්ම දිට්ඨිය දුරු කර ගැනීම පහසු වෙයි. එබැවින් තථාගතයන් වහන්සේ සංසාර චක්‍රයට අයත් අවිද්‍යා ආදී ධර්ම සමූහය මෙසේ පස් කොටසක් කොට වදාළසේක. විස්තර කළ යුතු තවත් කරුණු ඇතත් ග්‍රන්ථය මහත්වන බැවින් දසබල සූත්‍ර විස්තරය මෙපමණකින් නවත්වනු ලැබේ.